ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මල් පිපෙන වසන්තය, ගෙඩි හැදෙන වසන්තය, අගහිඟකම් තුනීවන වසන්තය. දුක නිවන සතුට සොම්නස සාමදානය සශ්‍රීකත්වය සෞභාග්‍යය ගලා එන වසන්තයයි මේ උදා වී තිබෙන්නේ ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නේ ඉරිදා සංග්‍රහයට සවන් දෙන සියලුම ශ්‍රාවකයින් රසිකයින් හැම දිනාටත් අපේ රටේ සියලුම ජනයාටත් යහපතක් උදා වේවා වාසනාව උදා වේවා යන පැතුමින් යුතුයයි බක්මස ලත් මේ සය යන රැසට සක්‍රජ ලෙස දිව සලු ඇඳ සොඳට නික් ආසිරි සලසා සව් සතට නික් මේ සූර්ය දෙවි මේ ලොවට සූර්ය මංගල්‍යයක් හැටියට තමයි මේ අලුත් අවුරුද්ද ගැන සඳහන් වන්නේ. ඉස්සර කාලේ සිංහල අලුත් අවුරුද්ද කියලා කියවම සිංහල කියන වචනේ ඇතුළට සියලුම දෙනා අයත් වුණා. පසු කාලයක සිංහල Hindu අලුත් අවුරුද්ද කියලා හැඳින්වුවා. මහාචාර්ය ජේ.බී. දිසානායක වැනි උගතුන් කියන්නේ සිංහල බෞද්ධ හා දෙමළ Hindu අලුත් අවුරුද්ද අපි හඳුන්වමු කියලා. මෙහිදී චාරිත්‍ර වාරිත්‍ර ගණනාවක්ම සිද්ධ වෙනවා. අලුත් අවුරුදු උත්සවයේදී අවුරුද්ද ලබන වේලාව වැඩ අත්හරින මොහොත ලිපගිනි දැල්වීම ආහාර පිසීම අනුභව කිරීම ගනුදෙනුව හිස තෙල් ගෑම හා නෑම වැනි සියලුම කටයුතු වලිනුත් ගමම් බිමන් යෑම වැනි කාරණා වලිනුත් අලුත් අවුරුද්ද සමන්විත වෙනවා ගුවන්විදුලි සංස්ථාවේ දශක ගණනාවක් තිස්සේ අවුරුද්ද පිළිබඳ විචිත්‍රාංග ගීත විවිධ වැඩසටහන් පටිගත කළා. 50 ගණන්වල ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ලේඛකයා අමරදේවයන්ට ගීතයක් ලියලා දුන්නා. ඒ ගීතය අමරදේවයන් තනු යොදමින් නිර්මාණය කරමින් තවත් ගායන වෘන්දයක් සමග ගැයූ හැටි කදිමයි. එහිදී විෂද වන්නේ අමරදේවයන්ගේ තාරුණ්‍යයේ කටහඬ. මේ ගීතය ඉඳ හිට තමයි අපට අසන්නට ලැබෙන්නේ. අද අපි ඉරිදා සංග්‍රහයේ ආරම්භක ගීතය වශයෙන් තෝරගත්තේ එම ගීතයයි. ධාතු පතරේ සතර දිගන්තේ 咱日一爷。 මහා කරුණාවේ සිටිලයි තුලඟ ගෙනෙන්නේ මහා කරුණාවේ සිටිලයි ki le ko වෙලින්ද ඉඳුල් කිරීම කුණු ටිකිරට බද්දීම වැඩිහිටියන් කමා කර ගැනීම හඳ බැලීම මේ වගේ චාරිත්‍ර මාලාවක් අවුරුදු මාලය කියන පොතේ සඳහන් වනවා. ඒ පොත ලියවුනේ නුවර යුගයේදී. එහි කවි ගණනාවක්ද ඇතුළත් වනවා. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ජනයා විශේෂයෙන්ම අවුරුද්ද සමරන අතර ශ්‍රී ලංකාවේ දෙමළ Hindu ජනයාද එම අවුරුද්ද දෙමළ චාරිත්‍ර වාරිත්‍ර අනුව සමරනවා. එහි කිසි වෙනසක් නැහැ. හැබැයි ආහාර පාන ඇඳුම් පැළඳුම් වල වෙනස්කම් තිබෙන්න පුළුවන්. ක්‍රීඩාවන් වල චාරිත්‍ර වාරිත්‍රවල වෙනස්කම් තිබෙන්න පුළුවන්. සිංහලයෝ බෞද්ධ ක්‍රමයට පන්සලට යනවා. දෙමළ අය Hindu ක්‍රමයට කෝවිලට යනවා. මේ සියලු දේ එකතු වෙන විට ලියවුණු ගීත මේ ගීත අතරින් තෝරගත්ත අපි තවත් එක් ගීතයක්. ජානක ෆොන්සේකා සංගීතවේදියා තනුව යොදමින් නිර්මාණය කළ මේ ගීතය රචනා කළේ ජයම්පති අල්ගම කවියක්. මෙය ගුවන් විදුලි ගීතයක්. ගායනා කළේ පුඤ්ඤා කත්‍රිආරච්චි. ආ සිංහල උරුදු ආවා සිංහල උරුදු ආවා ආවා සිංහල උරුදු ආවා ගම පිපිදෙන කාලය ආවා ආවා සිංහල උරුදු ආවා ගම පිපිදෙන කාලය ආවා ආවා සිංහල උරුදු ආවා ගහේ කෝලා ගයනා හඬ ඇසේ වත්තේ අද්දර අඹ ගහේ කෝලා ගයනා හඬ ඇසේ අපි එදෙස දුවමු ලස්සන ගී ගයමු අපි එදෙස දුවමු ලස්සන ගී ගයමු යලි සිංහල අවුරුදු ආවා ආවා සිංහල අවුරුදු ආවා සිංහල අවුරුදු ආවා ආවා සිංහල දිගේ බලන්න ලස්සන මල් පිටේ එරමුදු ගස්වල අතු දිගේ බලන්න ලස්සන මල් පිටේ උන්චිල්ලා පදිමු මල් මාලා සදමු උන්චිල්ලා පදිමු මල් මාලා සදමු යලි සිංහල අවුරුදු ආවා ආවා සිංහල අවුරුදු ආවා සිංහල අවුරුදු ආවා ආවා සිංහල අවුරුදු ආවා ගම පිපිදෙන කාලය ආවා ආවා සිංහල අවුරුදු ආවා ගම පිපිදෙන කාලය ආවා නොනගත කාලය තුල පින්දහම් කිරීමයි සිරිත වන්නේ. බුලත් දීමෙන් වැඩිහිටියන් කමා කරවා ගැනීම මෙහිදී උසස්ම සිරිතක්. දොළොස් මහක් ගෙවෙන දවසේ තම තමන් අතින් සිදු වූ සුළු සුළු වැරදි ඒවා සමා කරගෙන බුලත් අතක් දීලා වැඳීමෙන් සතුට බෙදා හදා ගන්නවා. නෑගෙවල් වලටද කැවිලි පෙවිලි ගෙන යාම සිරිතයි. සමාජය තුල හොඳ හිත සමගිය මේ නිසා වගාවනවා. නොහොඳ නෝකඩු දිගින් දිගටම යන්නේ නැහැ. දෙමෝපියන් පමණක් නොව වෙනත් වැඩිහිටියන්ද දෙපා මුල මැද වැටීමේ ක්‍රමය බුදු සමය නිසා පුරුදු වූවක් විය යුතු බව මැද්දේගම විමල වංශ හාමුදුරුව ලියලා තිනවා අපේ සංස්කෘතිය කියන පොතේ නොනගතයට පෙර තමන්ගේ පන්සලේ හාමුදුරුවරුන්ට වියලි ආහාර කල්තබා ගැනීමේ ආහාර ලබා දීම ගිහිලා පූජා කරන එක අපේ මිනිස්සුන්ගේ සිරිතක්. සුනිල් සාන්ත මේ කලාකරුවා ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගොහිල්ලා රවීන්ද්‍ර සංගීතය ලක්නව් ಭಾರತයේ මහත්කණ්ඩ සංගීත විද්‍යාපීඨයේ සංගීතය හදාරලා ලංකාව තුල වෙනස් ආරක ගීත ශෛලීන් බිහි කළා. සුනිල් ශාන්තයන්ට ජයන්ත වීරසේකර කවියා විසින් ලියන ලද ගීතයක් මේ ගීතය පැරණිම ගීතයක්. ගුවන් විදුලියේ තියෙන අපි තෝරගන්නවා ඉරිදා සංග්‍රහයට. මංගල නවුරුන්නේ මංගල ගීතන්සේ මංගල දිනමේ සිංහල සෙල්ලම් හැම ගම රට පැතිරේ සිංහල රසවත් කැවිලි පෙරිදිගේ දොරේ දැවුම් කුපි අලුවා අතිරස මුං කැරලි පිරිබත් කිරි දෝතී මේ ඈ රස කැවිලි යක් යක් පාසා සිතේ සිතේ මෙදිනේ අලනවුරු මංගල ගීතාර්ගේ නලනවුරුන්නේ මුන්දිලි හැම පැත්තේ පැනියෙන් වරේ නොවඩු හැම පළතුරුයෙන් පොරෙන් ඉන්න ඉන්න යනුයෙන් පෙරේ සතුට දුන් දුන් නදියෙන් අලුත් සිතිවිලි ඇඳගෙන කඳ මලු ඇති වෙමනේ ගම් යන්නෝ මුලක් පුරුළුගෙන වැඩි සිටි යන්දක වරද සමා කරගන්න මලුත් උදා සුදු කරගන්නට පන්සල් පල්ලිද යන්නෝ හෙලක් සතුටු සයුරි දුටු දුටුවන් මෙදින දුපක් නොමැදන් සිංහල නවුරුදුලී මංගල ගීතයි අලනවුරු උන් පිළි හැම පැත්තේ පන්දු කෙලින්නෝ කල්ලි ගහන්නෝ තත්තු පන්දු වල කඩුලන්නෝ ගබංග හනු කිලුවන් ගනු පැද පැද වාරම් සියති ඇතැම් පෙරදුන වුන් හද ජල්ලිද දවති ඇතැම් කිලුතෙන් බලා සතුටින් සිටති ඇතැම් කාවී පැටපී විඩා සිදුවති මා පිය දුරදු නැමි තුරන් ඉකුයි පැතිලෙ පෙරපරන් ආපිය දුදරු නැමි තුරන් සිටි පැති ලෙස රතරන් සමගි බලි ඇති යගය නරන් පෙන්වනවා අද හදද පුරන් දෙමළ Hindu අලුත් අවුරුදු උත්සවය කියලා තමයි නූතනයේදී මෙය හඳුන්වන්නේ. එහිදී අපිට කිසිම ભેදයක් නැහැ. සිංහල වේවා දෙමළ වේවා අප හදන කැවිලි පෙවිලි තෑගි භෝග මුස්ලිම් බර්ගර් ආදී වෙනත් ජනී ජනයන්ටද අපි පුද කරනවා තෑගි භෝග දෙනවා ඒ අයගේ උත්සවවලදීත් අපට තෑගි භෝග ලබා දෙනවා සිංහල අලුත් අවුරුද්දේදී Tamange gedara කටයුතු හා සම්බන්ධ සියලු දෙනාටම සැලකීම සිරිතයි. වෙදකම් කළ වෙදා යකදුරා අවුරුදුපත් බෙදන්න, ගෙදරට හුණු සපයන්න, රිදී නැන්ද, බෙර ගසන්න, නිලධර පිරිස යන මේ හැමෝටම ගෙහිමියන් විසින් තෑගි භෝග දෙනු ලැබුවා. එය තමයි අපේ පැරණි ක්‍රමය. රජ කාලේ ඉඳලා ඒවා ක්‍රියාත්මක වුණා. අද පවතින්නේ නූතන සමාජ ක්‍රමයක්. ඒ සමාජ ක්‍රමයේ නාද රටා තාල පවා වෙනස් වෙනවා. අලුත් අවුරුද්දේදී මිනිස්සු නටනවා, සින්දු කියනවා, නරක දේවලුත් කරනවා. සුරාපානය වගේ දේවල්. ඒවා පැරණි අය කළේ නැහැ. සුරාපානය කිරීම, සත්තු මරණ එක, සල්යොට්ටුවට සූදු කෙලින එක මේවායින් වැළකුණා. නමුත් ඒ සමාජයක ස්වභාවයයි. එච්.ආර්. ජෝතිපාල මේ අසහාය ගායකයා අපට සිහිපත් වෙනවා. එච්.ආර්. ජෝතිපාලයන් සමග විශාරද සුජාතා අත්තනායක මේ අද්විතීය ගායන ශිල්පිනිය ආචාර්ය අජන්තා රණසිංහගේ ගීතයකට මෙසේ ගායනා කළ හැටි අපට මතකයි. අපි තෝරගත්ත එම ගීතය ඉරිදා සංග්‍රහයට కుహు మల్వారం కుహు మల్వారం నయనా ఉదే మని కేవలం అపే గమే అపే గమే రబన్ నయనా గమే ముందిల్లా వెందినా దినే ఆవాకే గమే గమే సింగల అమృతల వన్నా కుహు మల్వారం గయనా ఉదే మని కేవలం అపే గమే ಉಪ್ಪೆ ಗಂಭೀರ ಬಣ್ಣೆಯನ್ನ రంగుతంగతియాయి పలుపులోయిన్నా అతుపులోయిన్నా රත්යයි පලි කුපුලෝ ඉන්නා රතු කුපුලෝ ඉන්නා අවුරුදු දාගෙන තේ මංගලෙන්නා තමේ උන්චිල්ලා මෙදිනා දිනේ ආවාගේ ගමින් ගමේ සිංගල අමෘත ලබන්නා මල්වාරම් ගයනා උදේ මන්නේ බලන්නා අපේ ගමේ අපේ ගමේ රබන් හැයෙන්නා कोमल वारम कहना उधे नन के बलन अपे गमे अपे गमे रबन नयना ಕಯನಾ ಬುಧೆ ನನಗೆ ಬಲನ್ ಅಪೇ ಗಮೆ ಅಪೇ ಗಮೆ ರಬನ್ ನಯನಾ ನಮಿನ್ මේ රටේ ජීවත් වුණු ජීවත් වන සිංහල බෞද්ධයන් අතීතයේදී මේ රටට කීවේ සීහල ද්වීප කියලා. ඒ සීහල ද්වීපය ඇතුලේ දෙමළ, මුස්ලිම්, බර්ගර්, වැඩි ජනයා විවිධ අය ජීවත් වුණා. ඒ කිසි ප්‍රශ්නයක් නැතුව අද අපි සංහිඳියාව ගැන කතා කරනවා. ඒ ප්‍රශ්නයක් ඇති වුණු නිසා ඒ සියලු කාරණා අකාමකා යනවා සංගීතයෙන්. මේ සිංහල අයගේ උසස් ගතිගුණ රාශියක් සිංහල අලුත් අවුරුදු උත්සවයෙන් පිළිබිඹු වෙනවා. ඒ වගේම දෙමළ Hindu ජනයාගේ උසස් ගති පැවතුම්ද එහිදී ප්‍රතිබිම්බණය වනවා. එනම් වැඩිහිටියන්ට ඇති ගෞරවය මින් රැකෙනවා. පොදු සමගිය දියුණු වෙනවා. පටිසන්තර ගුණය මෙය බෞද්ධයන් අතර පවතින්නේ බෙදා හදාගෙන කෑම කියලයි. ඒ ඊටා හොඳ සිරිතක්. ඒ වගේම සත්තුන්ට කන්න දෙන එක, සුබාදාමට සලකන එක, ගස් කොළන් වලට වතුර දාන එක, ලිඳ නැත්නම් ජලය සමග කරන ගනුදෙනු, කුණු කැලි කසල සුදුසු ස්ථානවලට දමලා ඒවාට පහම්පත්තු කළා ගෞරව කිරීමක්ද අවුරුද්දේදී සිද්ධ වුණා. එයට කිව්වා කුණු ටිකිලට බද්දීම කියලා. ඒ වාගේමයි තමන්ගේ සේවකයන්ටද මෙසේ සමසේ සැලකීමේ ගතිය මෙහිදී දැකිය හැකි. වේලාවට කටයුතු කිරීමේ පුරුද්ද හා ඉවසීම අලුත් අවුරුදු උළෙලේදී ගත හැකි පාඩම්. ඉරිදා සංග්‍රහය නිම කරන්නේ සකල ලෝවාසී සියලු දෙනාට ශ්‍රී ලාංකික අපට යහපත වාසනාව චිරජීවනය නිරෝගීකම ලැබේවා යන පැතුමින් යුතුවයි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ සංගීත අංශය වෙනුවෙන් ස්වදේශීය සේවයට ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළ දීකා විමර්ශනී හඳුවලා